නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි ගිය සතියේ කතා කරන්න යෙදුනේ මේ ගිහි ජීවිතයක විශේෂයෙන් විවාහ ජීවිතයක පත්වීම ඊට පස්සේ දරුවන් ලැබීම දරුවන් වැඩිමහල් කිරීම ඊට පස්සේ දරුවන් කෙරෙහි පිළිපැදීම ස්වාම භාර්යාවන් කෙරෙහි පිළිපැදීම ආදී ගිහි ජීවිතයකට විශේෂයෙන් පෞල් ජීවිතයකට කුමන ධර්මයන්ද පිළිපදින්න ඕනේ කියන කාරණාව මේක ඇත්තටම මේ මේ විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට නොවීම නිසා අප්‍රමාණ ගැටලු ප්‍රශ්න වලට ජීවිත ලක් වෙලා තියෙනවා කියන එක අපි දකිනවා. ඒ නිසා තමයි මේ දේශනා මාලාව මේ විදිහට කරන්න බලාපොරොත්තුනේ. එතකොට ගිය සතියේදී අපි දැන් විවාහයකට කෙනෙක් පත්වීමේදී බලන දේවල් ගැනයි කල්පනා කරේ සාමාන්‍ය කෙනෙක්. එතකොට ඒ උගත්කම ඊට පස්සේ ධනය, බලය, රූපේ ලස්සන ඊට පස්සේ කුලය ඒ වගේම කේන්දරය වගේ දේවල් තමයි මේ කාලේ මිනිස්සෙක් විවාහයකටපත් වෙනකොට බලන්නේ. ඒ වගේ යම් ප්‍රමාණයක අවශ්‍යතාවයක් සහ වටිනාකමක් තියෙනවා කියන එකත් ඒ කුමන කුමන ප්‍රමාණයටද කියන එකත් අපි පසුගිය දේශනාවලදී කතා කරා. ඊළඟට විශේෂම කාරණාව තමයි ඔය දේවල් ගැලපුණා කියලා ප්‍රශ්න ගැටලු නැති වෙන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලු ඔය දේවල් හොඳට ගැලපිලා තිබ්බ කියලා විශේෂයෙන් කේන්දර වුණත් ගැලපුණා කියලා එහෙම නැති වෙන්නේ මහා අර්බුද වලින් කෙලවර වෙච්ච අවස්ථාවල් අනන්තවත් තියෙනවා. මොකද මේ අපි අන්තිමේදී බැලුවොත් එහෙම මෙන්න මෙහෙම කල්පනා කරොත් අපි මේක බොහොම සරලව තේරෙන භාෂාවකින් කිව්වොත් අපි දෙන්නෙක් අපි හිතමු දෙන්නෙක් විවාහ වෙනවා. විවාහ වෙනවා ධනය දිහා බැලලා නැත්තම් මේ කාරණා කිහිපයක් දිහා බැලලා කියලා හිතන්නකෝ අන්තිමේදී මේ දෙන්නට දෙන්නාගේ හිත මනාපව තියෙනවද නැද්ද කියන එක මේ ධනය මත නෙමෙයි තීරණය වෙන්නේ. ඒක දැන් විවාහ වෙලා ඉන්න අය දකින්න ඇති ওই කාරණාව. ඊට පස්සේ ඒ කියන්නේ ධනය තිබ්බත් නැතත් මේ ලෝකේ සතුටින් ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. ඒ ඒ එතකොට අපිට තේරෙනවා මේ ධනය කියන කාරණාව මත ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් කෙනෙක් දෙන්නෙක් සතුටින් ඉන්නවා විවාහ ජීවිතයක් කියලා එහෙම එකක් එහෙම එකක් නැහැ. එහෙනම් ධනෙ නැති කිසි කෙනෙක් සතුටින් ඉන්න විදිහක් නැහැ නේද? ඒ වගේම තමයි උගත්කම කියන එක. උගත්කම එකට්ටිගේ යාගේ උගත්කම අපේ උගත් අපේ පුතාගේ උගත්කමට ගැලපෙනවා කියලා උගත්කම සංසන්දනය කරලා උගත්කමෙන් සමානයි කියලා කෙනෙක්ගේ විවාහයකට යන්න පුළුවන්. එහෙම ගියා කියලා ඒ ප්‍රශ්න ගැටලු ඇතිවීමේ නතර වෙන්නේ. ඒ කියන්නේ උගත්කම සමාන වුණා කියලා ඒ හින්දා දෙන්න ප්‍රියමනාප වෙනවා. එයාටත් BSc ඩිග්‍රියක් තියෙනවා මටත් BSc ඩිග්‍රියක් තියෙනවා ඒ හින්දා අපි දෙන්න ප්‍රියමනාප වෙනවා එහෙම එකක් මේ ලෝකේ නැහැ. එහෙම කාරණාවක් වෙන්නේ වෙන්නේ ඔබ ඒක අනන්තවත් දකින්න ඇති. එතකොට ඒක අනිත් පැත්ත තමයි උගත්කම කිසිවක් නැති. සාමාන්‍ය විදිහේ මිනිස්සු ඉන්නවා සාමාන්‍ය විදිහට උගත්කමක් නැති මිනිස්සු සතුටින් ඉන්නවා. එතකොට අපිට තේරෙනවා මේ ඒ උගත්කමක් අනවශ්‍යයි කියන එක නෙමෙයි. උගත්කම කියන හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් නෙමෙයි විවාහ වෙච්ච දෙන්නෙක්ගේ සතුට ප්‍රියමනාප බව කියන එක රැඳිලා තියෙන්නේ ඒ හේතුවෙන් ඒ පැත්තෙන් නෙමෙයි කියලා අපි ඒ කාරණාවෙන් තේරුම් ගන්න ඕනේ. ඒක තිබුණත් තිබිලා ප්‍රශ්න තියෙන කට්ටියකුත් වෙනවා නැතොත් ප්‍රශ්න තියෙන කට්ටියක් ඉන්නවා. ඒ හින්දා ඒක ඒකත් අදාළත්වයක් ඒ විදිහට නැහැ. යම් වටිනාකමක් තියෙනවා, යම් අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි දෙදෙනා අතර සමගිය පිණිස ප්‍රියමනාපභාවය පිණිස සතුට පිණිස ඒකේ එච්චර අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපිගේ සතිය දේ විදිහටම කතා කරා තව කාරණාවක් බලන සමාජ తত্ত্বය බලනවා. ඒ කට්ටිය සමාජ తত্ত্বය කොහොමද මේ අපේ සමාජ తত্ত্বය කොහොමද කියන එක බලනවා. ඒ සමාජ తত্ত্বය කියන එක බැලුවා කියලා අපිට පේනවා සමාජයේ ඒ සමාජ తত্ত্বය හොඳට තිබ්බ තිබිලා ඒව ගැලපුණත් බොහොම එකිනෙකාට අප්‍රියව අමනාපව අසමගියෙන් ඉන්නයි ඉන්නවා. ඒ වගේම අපිට පේනවා ඒ සමාජ තත්ත්වය කියන එකේ බොහොම දුර්වල ස්වභාවයක ඉන්නේ. ඒ අය ඒ වුණාට ඒ අය සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා දකිනවා. එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ සමාජ තත්ත්වය කියන හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් නෙමෙයි විවාහ ජීවිතයකටපත් උන දෙන්නෙක්ගේ සතුට සමාදානය එකිනෙකාට ප්‍රියමනාප බව කියන කාරණාව තියෙන්නේ කියලා. ඊළඟ කාරණාව තමයි කුලය කියන එක. කුලයත් ඒ වගේ අපේ කොයි කුලය කියන එක අපි ගිය සතියේදී ගොඩාක් විස්තර කරා. ඒ විදිහට බලනකොට කුලය කියන එකෙන් කුලයෙන් දුර්වල අය ඉන්නවා. කුලහීන කියලා අපිට කියන්න පුළුවන්. කුලයෙන් දුර්වල සාමාන්‍ය විදිහේ මිනිස්සු ඉන්නවා. සතුටෙන් සමාදානෙන් කිනකාට ප්‍රියමනාපව ජීවත් වෙන විවාහ වෙච්ච අය. ඊට පස්සේ සකුලයෙන් බලවත් වෙච්ච අය ඉන්නවා මේ ඒ විදිහට නැති අය. එතකොට අපිට පේනවා එහෙනම් මේ කුලය කියන එක මතත් නෙමෙයි මේ සතුට සමාදානයේ එකිනෙකාට ප්‍රියමනාප බව කියන එක තීරණය වෙන්නේ. ඊළඟ කාරණාව තමයි කේන්දරය කියන එක. කේන්දරෙත් ඒ වගේ තමයි. කේන්ද්‍රය කියන එකෙන් ඒකේ තියෙන ඒකේ යම් ආකාරයක කෙනෙක්ගේ චරිතය ගැන කීමේ හැකියාවක් තියෙනවා. අපි ඒක ඔබට ගිය සතියේදී කතා කරා. ඒ වුණාට ඊළඟට ඒකේ තියෙන අර්බුදය ගැනත් අපි කතා කරා මේ කාලේ. කේන්ද්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන කට්ටියයි ඊට පස්සේ ඒකේ නිර්වදිතාවය පිළිබඳව ඒ ගැටලුවයි ඒ කරුණු කීපෙ හින්දා කේන්ද්‍රය හොඳට ගැළපිලත් මේ එකිනෙකනා ඩිවෝස් වෙලා ගිහිල්ලා ඊට පස්සේ එකිනෙකනා රුස්සන් නැතුව දුක් පීඩා වලින් ජීවත් වෙන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කේන්දර මොකවත් බලන්නේ නැතුවත් විවාහ වෙලා සතුටින් එහෙම ඉන්න ඉන්නවනේ. අපි පැහැදිලි නේද? එතකොට අපිට තේරෙනවා ඔය කාරණා පහ අපි බැලුවට විවාහ ජීවිතයක් කියන එකේ අපි අන්තිමේදී අපි මොකද්ද ඉලක්කේ කියන එක බැලුවොත් විවාහ ජීවිතයක් නෙමෙයි මේ සියලු සත්‍යාගයේම තියෙන එකම ඉලක්කයක්. ඒක තමයි සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුල. මේ සත්‍යෝ සැපයට කැමති දුක පිළිකුල් කරනවා කියන ඕක තමයි මූලික න්‍යාය. පළවෙනිම න්‍යාය මේ මේ සියලු සත්‍යයන්ගේම තියෙන. එතකොට අපි විවාහය කියන එකත් සැපයට කැමති ස්වභාවයකින් යන්නේ දුක පිළිකුල් කරන ස්වභාවය කියන්නේ. එතකොට අපිට තේරෙනවා අන්න ඒ ස්වභාවයේ දිහා බලනකොට සැපය සතුට සමාදානය එකිනෙක කෙනාට ප්‍රියමනාප බව කියන ස්වභාවයේ දිහා බලනකොට ඒ ඉලක්කය දිහා බලනකොට මේ වගේ මේවා තිබ්බා මේවා නෑ කියන එකෙන් ඒකේ විශේෂයක් වෙන්නේ පැහැදිලි නේද? ඇත්තටම සද්ධාවන්ත හිත මෙතුරනි මෙතන ප්‍රශ්නේ වෙන්නේ අපි මේ කාරණා පරම්පරාවෙන් පරම්පරාවට අහගෙන ඒ විදිහට බලාගෙන එන ස්වභාවයක් තියෙන හින්දා ඒ වගේ යම් යම් වටිනාකම් තියෙන හින්දා ඒ විදිහට බලන් ඉන්නේ නමුත් ඒක නෙමෙයි ඒකේ බැලිය යුතු කාරණාව ඒක නෙමෙයි යම් වටිනාකමක් තියෙනවා නමුත් ඒක නෙමෙයි එතකොට හනමිටිය කරතියන් එනවා වගේ මේ කාරණා දිහා අපි බලාගෙන එන හින්දා හනමිටියෙත් වටිනාකමක් තියෙනවා හැබැයි ඊට වඩා වටින දේවල් තව තියෙනවා ඒ වුණාට ඒ මිනිස්සයා හනමිටිය පැත්තකින් තියන්නේ නැත්නම් ඊට වඩා වටින දෙයක් එයා ගන්නෙ නෑ. ආන් ඒ වගේ මිනිස්සු සාම්ප්‍රදායික වුණොත් කියන්නේ නුවණින් කල්පනා කරන්නේ නැතුව ගතානුගතික රටාවතම හිතනවා නම් විමසන් නැත්තම් මේකේ කොහොමද මොකද්ද ඇත්ත මොකද්ද අසත්‍ය කියලා කවුරුත් කිව්ව පළියට නෙමෙයි මම මේක විමසලා බලන්න ඕන කියලා විමසන් නැත්තම් එයා ඒකම ඉස්සරහට යනවා ඒ විදිහට ඉස්සරහට යනවා එතකොට මේ අර්බුදවල ප්‍රශ්නවල ඒකේ ඒකේ විසඳීමක් සංසිඳීමක් එයාට දකින්න බැරි වෙනවා. නමුත් බුද්ධිමත් අය ඉන්නවා මනාව කල්පනා කරන්න පුළුවන් නුවණින් මධ්‍යස්තව ආන් ඒ අය උස්සයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාව තියෙන අය උස්සයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාවෙන් නුවණින් දැකීමේ හැකියාව තියෙන අයටයි අන්න ඒකේනා මේ දේවල් ගැන කල්පනා කරනවා. කල්පනා කරලා මොකද්ද සත්‍ය මොකද්ද අසත්‍ය කියලා තේරුම් අරගෙන ඊට පස්සේ සත්‍ය පැත්තට ආපු හින්දා එයා සැහැල්ලුවෙන් පහසුවෙන් ජීවිතේ ගත කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔය හින්දා ඔය කාරණා ටික කිව්වේ එහෙනම් බලන්න මේ හොඳට කල්පනා කරන්න මේ අපි කතා කරපු කාරණා සාමාන්‍ය මිනිස්සු බලන කාරණාවලදී ඒවා තිබ්බා ඒවා නෑ කියලා එහෙම දෙයක් නැතුව මිනිස්සු සතුටින් ඉන්නවා ඔබට දකින්න පුළුවන් එහෙනම් මේ වගේ මහා බලපෑමක් නෑ නේද කියන කාරණාවට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ඊට පස්සේ දැන් අපි ධර්මයේ වෙත යමු වුණොත් එහෙනම් දැන් බුදුරයන් වහන්සේලා කොහොමද මේ ගැන කිව්වේ කියන එක බැලුවොත් මේ මෙහෙම කාරණා තමයි අපිට කියන්න වෙන්නේ. දැන් ශ්‍රද්ධාවන්තයෙකු විතර බුදුරයන් වහන්සේලා කියන්නේ මේ ਸਰවඥයන් වහන්සේලානේ. ਸਰවඥ ਸਰවඥ කියලා කියන්නේ සියල්ල දැකීමේ සියල්ල පිළිබඳ ඥානයක් තියෙනවා. ඕනෑම කාරණයක් මොකද්ද හරියටම යථාර්ථය කියන එක ගැන උන්වහන්සේලාට ඥානයක් තියෙනවා. ඒ ඥානයේ පිහිටලයි උන්වහන්සේලා කියන්නේ. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. අපි ඒක පිළිගන්න පුළුවන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් යථාර්ථය වෙන්නේ ඒකමයි. යමක් බුදුරයන් වහන්සේ දේශනා කරා නම් බුදුරයන් වහන්සේ කියනවා තතේව හෝති නෝ අඤ්ඤතා තස්මා තථාගතෝති උච්චති කියනවා ඒක ඒ ආකාරයෙන්ම වෙනවා කියනවා යමක් කිව්වා නම් වෙන ආකාරයකින් වෙන්නේ නැහැ. ඒ හින්දායි බුදුරයන් වහන්සේලාට තථාගත කියලා කියන්නේ කියනවා. ඒ හින්දා බුදුරයන් වහන්සේලා දේශනා කරපු කාරණාව ඒ කාරණාවේදී මෙන්න මේකයි මෙතන තියෙන සත්‍ය කියලා දේශනා කරා නම් අපි ඒක පිළිගත්තා. අපි ඒක ප්‍රතික්ෂේප කරා කියන කාරණාව අපිට ඒක තේරුණා. අපිට ඒක තේරුන්නේ නැහැ කියන කාරණාව මත යථාර්ථය කියන එක වෙනස් වෙන්නේ හැබැයි කෙනෙක් යථාර්ථයට සමීප වෙන තරමට එයාට මේ ඒ අර වැරදි වැටහීම් නිසා ඇතිවන්නා වූ ප්‍රශ්න ගැටලු වලින් මගහැරෙන්නීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් මෙතනින් ඉස්සරහට බලමු බුදුරයන් වහන්සේලා කොහොමද මේ කාරණාව ගැන විස්තර කරලා තියෙන්නේ කියලා. මම ඒ ගැන විස්තර කරන්න සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ධාතු සංයුත්තේ තියෙන සූත්‍ර දේශනාවක් ගන්න මේකේ නම තමයි හීනාදි මුත්තික සූත්‍රය කියලා. ඒ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති කියනවා. ඒ කියන්නේ භික්ෂූනි මේ සත්වයෝ කියලා කියන්නේ මිනිස්සු වෙන්න පුළුවන් හැමෝම. يعني මේ කියන්නේ අපි තුන් මිනිස්සු කියලා මේ මේ සත්වයෝ මේ අදහස් වශයෙන්ම සැසඳෙනවයි කියනවා ඊට පස්සේ සම වෙනවා කියනවා පැහැදිලිද එතකොට මේ තත්වයන්ගේ අදහස් අදහස් ස්වභාවය අනුව ඒ අයගේ ඒ අයගේ ස්වභාවය ඒ අයගේ මානසිකත්වයට අනුව කියලා කියන්න පුළුවන් මානසිකත්වයට අනුව තමයි එයාගේ අදහසට ගන්නෙ ඒ මානසිකත්වයට අනුව තමයි ඒ අය සංසන්දනය වෙන්නේ සංසන්දනය කියලා කියන්නේ අපි යමක් හිතන්නකෝ අපි දෙයක් එකකට තව එකක් අපි හිතමුකෝ දැන් බෝතලයක් තියෙනවා මූඩි කීපයක් තියෙනවා ඊට පස්සේ මේ බෝතලයට මේ මේ මූඩිවලින් කොයි මූඩියද ගැලපෙන්නේ කියලා අපි බලන්න එතකොට එක මූඩියක් ලොකුයි තව මූඩියක් පොඩි ඊට පස්සේ තව මූඩියක් අධික විදියට හිරයි මෙන්න මේ මූඩිය නම් ගානට ගැලපෙනවා කියලා අපි අර මූඩි ගොඩාක් තියෙනවා නම් බෝතල් කිහිපයක් තියෙනවා නම් අපි එකෙන් අර අහ සුදුසු එකක් ගලපලා බලනවා අන්න ඒ විදිහට මේ සත්‍යයන්ගේ ගැලපීම වෙන්නේ ඒ අයගේ අදහස් මත කියනවා සත්‍යෝ සත්‍යංග ගලපන්න පුළුවන් ඒගේ අදහස් මත කියනවා. එතකොට ඒ ගැළපීම් මත සංසන්දති සමෙන්ති. ඒ ගැළපේන ගැළපීමට අනුව තමයි කියනවා ඒ අය එකතු වෙන්නේ. ඒ අය සම වෙන්නේ. සම වෙනවා කියලා කියන්නේ දැන් ඒ දෙක අපි හිතමුකෝ දැන් වතුර වතුර අපි හිතමුකෝ උස්තැන් දෙකකින් වතුර ගලාගෙනාවත් එහෙම ඇවිල්ලා වතුර එකිනෙකට එකතු වුණොත් එහෙම ගැලපුණොත් එහෙම එකට සංසන්දනය වුණොත් එහෙම ඊට පස්සේ එක ලෙවල් එකකට ඇවිල්ලා සම වෙනවා වතුර ටික. එතකොට ඒකෙදි ඒ ඒ ලෙවල් එකේදී තමයි ඒක සම වෙන්නේ. අන්න ඒ වගේ මේ සත්වයෝ කියන අයත් සම වෙන්න පුළුවන් කියනවා. සම සමාන ස්වභාවයට එක විදිහකට එනවා එනවා කියනවා. හැබැයි ඒක වෙන්න නම් ඒ කට්ටිය සංසන්දනය වෙන්න ඕනි කියනවා. ගැළපෙන්න ඕනි කියනවා. ඒ ගැළපෙන්නේ මොකෙන්ද? මේ අදහස් වශයෙන්. අදහස් වශයෙන්. ඒ ගැළපෙන්නේ ධනය වශයෙන් නෙමෙයි. හොඳට බලන්න. ඒ ගැළපෙන්නේ ධනය වශයෙන් නෙමෙයි. ධනය වශයෙන් ගැළපුණා නොගැළපුණා කියලා ඉවරලා ප්‍රශ්න ගැටලුත් ඇතිවීම නැතිවීම වෙනසක් නැහැ කියලා අපි කලින් කතා කරා. ඒ ගැළපෙන්නේ ඊට පස්සේ අපි ගත්ත උගත්කම අනුව නෙමෙයි. උගත්කම උගක්කන් දෙක සමාන වුණා කියලා අදහස් වශයෙන් ගැළපීම නොගැළපීම කියන එක සමාන වෙන්නේ ඊට පස්සේ ඒ ගැළපීම කියන එක ගැළපීම නිසා ඇතිවන්නා වූ සමවීම කියන එක සිද්ධ වෙන්නේ බලය නිසා නෙමෙයි අදහස් වශයෙන් ඒ දෙන්නගේ මානසිකත්ව දෙක දෙන්න කොහොමද හිතන්නේ කියන එක මතයි ඒක තීරණය වෙන්නේ එතකොට ඒක මේ බලය තිබ්බ නෑ කියන එකෙන් ඒක අදාළත්වයක් නැහැ. ඊට පස්සේ ගැළපීම කියන එක විශේෂයෙන් ගන්න රූපේ ලස්සනින් නෙමෙයි. ඕනතරම් ඔකටි දැකලා සමහරලාට බොහොම ලස්සන රූප තියන අය බොහොම ලස්සන රූප නැති අයත් එක්ක බොහොම සතුටින් ගත කරන අවස්ථාවල් තියෙනවා. ඒතකොට රූපයෙන් කිසිම ගැළපීමක් නැහැ. ඒ වුණාට ඒ දෙන්න සතුටින් ගල ඉන්නවා කියන්නේ ඒ දෙන්න දෙන්න ප්‍රියමනාපව ඉන්නවා කියන්නේ සම වෙලා ඉන්නේ ඒ දෙන්න සැසඳිලා තියෙනවා. ගැළපිලා තියෙනවා. ගැළපෙන්නේ මොකෙන්ද? ඒ දෙන්නගේ අදහස් වශයෙන්. ඊට පස්සේ කුලය කියන එක තිබ්බ කියලා සමාන වුණා කියලා අදහස් වශයෙන් දෙන්න ගැළපෙන් ගැළපීමක් කියන එකක් සිද්ධ වෙන්නේ ඒ අනුව සමවීමක් කියන එකක් වෙන්නේ ඊට පස්සේ කේන්දරය කියන එකත් එහෙමයි කේන්ද්‍රයේ යම් ආකාරයක මට්ටමකින් බලන්න පුළුවන් දෙන්නගේ අදහස් ස්වභාවයන් කොහොමද කියලා ඒ වුණාට අපි අර කලින් විස්තර කරපු කාරණා හින්දා එහෙම බල්ලා කේන්ද්‍රය කියන එකක් කවුරු හරි කියන වැරද්දලා කිව්වොත් එහෙම ඒ දෙයක් විස්තර විශ්වාස කරගෙන අපි ඉදිරියට යනවට වඩා අපිට පුළුවන් මේක ධර්මානුකූලව අපේ නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න මේ කරුණු වලින් මේ දෙන්න අදහස් වශයෙන් ගැළපෙනවද සැසඳෙනවද ඒ අනුව මේ දෙන්න එකතු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් තේරෙනවද නේද එතකොට ඒ හින්දා බුදුරැන්නා දේශනා කරනවා භික්ෂූනි මේ සත්වයෝ එතකොට විවාහ වෙන දෙන්නෙක් ගැන අපි මෙතන කතා කරන්නේ විවාහ වෙන දෙන්නෙක්. ඇතර යාළුවෝ කියන අයත් මේ විදිහමයි. ඔබට බලන්න ඔබේ යාළුවෝ ඉන්නවා නම් හොඳ යාළුවෝ ඒ කට්ටිය සම වෙලා ඉන්නේ ඒ කට්ටිය ගැළපිලා තියෙනවා. ගැළපෙන්නේ කොහොමද අදහස් වශයෙන්? කියන්නේ ඒ කට්ටියගේ එකම අදහස්, එක විදිහ අදහස්, එක දේවල් වලට තමයි ගොඩක් කැමති. එතකොට ඒක නිකාම්ම එක එකතු වෙනවා. පැහැදිලි නේද? හොඳට තේරුම් ගන්න. ඒතර විවාහ වෙන දෙන්නෙකුත් එයාගේ අදහස් වශයෙන් ගැළපෙනවා, සැසඳෙනවා නම් තමයි ඒ දෙන්න එකතු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා මේ මේ ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග හැස්දෙනවා. ඊට පස්සේ එකතු වෙනවා. එතකොට එහෙමත් ගැළපීමක් තියෙනවා. දෙන්නගේ දෙන්නම බොහොම ලාමක අදහස් තියෙන දෙන්නෙක් නම් ඒ جوړුවත් එකට ගැළපිලා යනවා. ඒක එකට එකිනෙකට අර ගැළපෙනවා. ඒ මොකද අදහස් එයා ගැළපෙනවා. ඊට පස්සේ එකතු වෙලා යනවා. ඊට පස්සේ කල්යා කලන අදහස් කියලා කියනවා යහපත් හොඳ අදහස් තියෙන දෙන්නෙක් ඒ වගේ අදහස් තියෙන දෙන්නෙක් එක ගැළපෙනවා කියනවා එකතු වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතන මේක තවත් අපිට හිතට කාවද්දන්න කියනවා අතීතයේත් සත්වයෝ මේ විදිහමයි සැසඳුනේ අදහස අනුවමයි කියනවා එකතුනේ ඒ අනුව කියනවා ඊට පස්සේ වර්ත අනාගතෙත් සත්වයෝ අදහස අනුවම තමයි සැසඳෙන්න කියනවා එකතු වෙන්න කියනවා වර්තමානෙත් මේක මේ විදිහටමයි කියලා කියනවා පැහැදිලි නේද එතකොට ඒ කාරණාව තේරුම් ගන්න එහෙනම් ඕකෙන් අපි ගන්න ඕනි කාරණාව තමයි මේකේ මේ මානසිකත්ව දෙක ඒ මානසිකත්ව දෙක කියන එක අපිට අපිට බලන්න පුළුවන් වෙන්නේ දෙන්නගේ අදහස් අනුව අදහස් අනුව තමයි දෙන්නෙක් ගැළපීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කියන එක. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි දැන් අපි එතනින් ඉදිරියට ගියොත් දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ අදහස් වශයෙන් ගැළපීම කියන නොගැළපීම කියන කාරණාව ඒ ධාතු සංයුත්තේම ඉස්සරහා දේශනාව තියෙනවා පඨම සංවාස සූත්‍රය කියලා. එකට වාසය කිරීම කියන කාරණාව ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ එතන විස්තර කරන කාරණාව අපි අදාළ තැනට ගියොත් එහෙම කියනවා මේ හතර ආකාරයක මේ ගෘහපතියන්ගේ මේ ගෙවල් වල ගිහි ගෙදර වාසය කරන්නන්ගේ එකට වාසය කිරීමක් තියෙනවා කියනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි කියනවා මේ ඊ타මාත්ම පහත් ස්වභාවයේ කෙනෙක්. මම සිංහල පරිවර්තනය යන්නම් වෙලා විතර කරගන්න. ඊ타ත්ම පහස් ස්වභාවයේ කෙනෙක් ඊ타ත්ම පහස් ස්වභාවයේ කෙනෙක් එක්ක එකට වාසය කිරීමක් තියෙනවා කියනවා. එතකොට ඊ타ත්ම පහස් ස්වභාවය කියන එක තියෙන්නේ වෙන්නේ ගුණයෙන් අදහස් වලින්. අපි ඒක දැන් ගත්තානේ. එතකොට ඒ අදහස් වලින් ඊ타ත්ම පහස් ස්වභාවය කෙනෙක් ඊතාවත්ම එතකොට මෙතන චවෝ කියලා වචනයක් කියන්නේ නිකන් මලමිනියක් වගේ කියන බුදුරජාණන් වහන්සේ ආව දකින්නේ පහත් ලාමක නිකන් මලමිනියක් වගේ. කියන්නේ මොකුත් ගුණයක් නැහැ. නිකන් මැරිලා ගුණයන්ගෙන් මැරිච්ච කෙනෙක්. අන්න ඒ කෙනෙක් ඒ වගේ ගුණයන්ගෙන් මැරිච්ච කෙනෙක් එක්ක එකට වාසය කිරීමක් තියෙනවා කියනවා. ඊට පස්සේ දෙවනි ආකාරය තියෙනවා ඒ වගේ ගුණයන්ගෙන් මැරුණු කෙනෙක් දෙවි කෙනෙක් වගේ කෙනෙක් එක්ක එකට වාසය කිරීමක් තියෙනවා කියනවා. ඊට පස්සේ තුන්වෙනි ආකාරයේ දෙවි කෙනෙක් ගුණයන්ගෙන් මැරිච්ච කෙනෙක් එක්ක එකට වාසය කිරීමකුත් තියෙනවා කියනවා. දෙවි කෙනෙක් දෙවි කෙනෙක් එක්ක එකට වාසය කිරීමකුත් තියෙනවා කියනවා. ඒ කියන්නේ ඊට පස්සේ කොහොමද කියනවා අර ගුණයන්ගෙන් මැරුණු ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙතන විස්තර කරනවා සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනය කරන, බොරු කියන, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඒ වගේ මිනිස්සෙක් ඉන්න පුළුවන් කියනවා. ඒ මිනිස්සයා ඒ જાතියෙම ගෑනු කෙනෙක් හම්බුනහම ඒ දෙන්නත් එකට වාසය කරනවා කියනවා. පැහැදිලිද? එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අර මලමිනියක් මලමිනියක් එක්ක එකට වාසය කරනවා වගේ කියනවා. කියන්නේ දෙන්නගේම ගුණයන්ගෙන් මැරිලා ඒ දෙන්නගේ එකට වාසය කිරීම. සමහර ලාවට තියනවා කියනවා ඊළඟ අවස්ථාව ගුණයන්ගෙන් මැරුණු ඒ විදිහේ පස්පව් කරන කෙනෙක් දෙවි කෙනෙක් එක්ක වගේ වාසය කරනවා. ඒ කියන්නේ මිනිස්සයා ඒ જાතියේ බොහොම පස්පව්ම කරන සත්තු මරණ හොරකම් කරන බීලා මහා ප්‍රශ්න ඇති කරන කෙනෙක්. හැබැයි ඒ කාන්තාව මේ බොහොම යහපත් ගුණධර්ම තියෙන දෙවි කෙනෙක් වගේ කෙනෙක්. එතකොට ඒ දෙන්නට සමහරලාට එකට වාසය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වාසේ වුණා කියලා ඒ කවදාකවත් ඒ දෙන්න අදහස් අතර අදහස් අනුව සංසන්දනය වෙන්නවත් සම වෙන්නවත් ප්‍රියමනාපව දෙන්නට දෙන්න ඉන්නවා කියන එකකුත් නැහැ. පැහැදිලි නේද? ඒ එකට ඉන්න සිද්ධ වෙනවා. දරුවෝ හින්ද වෙන්න පුළුවන්, සමාජයෙන් අපවාද ලැබෙයි කියලා බයට වෙන්න පුළුවන්, ඔය හේතු හින්ද වෙන්න පුළුවන්. එහෙම ඉන්න සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා තියෙනවා. හැබැයි අදහස් අනුව සම වෙන්නෙත් නැහැ, ගැළපිලා යන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ වගේම දෙවි කෙනෙක් ඒ වගේ ගුණයන්ගේ මැරුණු කෙනෙක් එක එකට වාසය කිරීමක් තියෙනවා කියනවා දෙවි කෙනෙක් දෙවි කෙනෙක් වගේ එක එකට වාසය කිරීමක් තියෙනවා කියනවා. ඒක ඔබට මං හිතනවා තේරෙනවා ඇති කියලා. අපි ඊට පස්සේ මේ කාරණාව ගත්තොත් එහෙම මේකේ තව ඉස්සරහට ගිහපුවාම මේකේ දේශනාවක් තියෙනවා මේ සමජීවී සූත්‍රය කියලා. ඒ නකුල සූත්‍රය කියලාත් කියනවා. පඨම නකුල සමජීවී සූත්‍රය කියලා. එතනදි බුදුරයන් වහන්සේ දැන් මේ අදහස් අනුව ගැළපීම කියන කාරණාව තව ඉස්මතු කරලා කතා කරනවා. මේ ටික තමයි වැදගත්ම කාරණාව අපිට කියන්න ඕන උන. එතකොට ඒකේ කියනවා ඒ නකුල පිතා කියලා ඒ නකුල කියන කෙනාගේ තාත්තා කියන වචනේ තමයි තේරුම. ඊට පස්සේ නකුල මාතා කියන්නේ නකුල කියන කෙනාගේ අම්මා. ඊට පස්සේ ඒ දෙන්නා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ නකුල පිතා කියන එයා තාත්තා කියනවා ස්වාමීනි මේ මේ මම තරුණ කාලේ මේ මේ නකුල මාතාව එකෙන් තමාගේ භාරයාව අරංආාව කියෙන යත් බොහොම තරුණ කාලේ කියන අරංආාව ඊට පස්සේ එත එදා ඉඳලා අපි දෙන්න මේ සිතින් පවා ඉක්මවා ගියා කියලා එකක් දන්නේ නැහැ කියනවා කයෙන් කවර කතාද කියලා අහනවා ඊට පස්සේ අපි දෙන්න අපි දෙන්න මේ ලෝකෙත් අපි දෙන්නව එකිනෙක කෙනා දකින්න එකිනෙක කෙනත් එක්ක ඉන්න කැමතියි කියනවා. ඒ වගේම අපි කැමතියි කියනවා මේ පරලෝකෙත් මේ මැරිලා ගිහිල්ලත් අපි දෙන්න එකිනෙක කෙනාව දැකලා එකිනෙක කෙනා එකටම ඉන්න කැමතියි කියලා කියනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේටගෙන් අහනවා ස්වාමීන් මේ විදිහට එකිනෙක කෙනාව මේ ජීවිතේදිත් අපි මේ බොහොම කැමැත්තෙන් ප්‍රියමනාපව දකින්නයි ඊළඟ ජීවිතවලත් එහෙම වෙන්නයි ගැලපෙන්නා වූ ධර්මයක් තියෙනවා නම් එහෙම ධර්මයක් දේශනා කරන්න කියනවා. එතකොට හොඳ වෙලාවට මේක කාරණාව මෙහෙම කෙනෙක් ගිහින් ඇහුවේනේ. නැත්තම් ඒක මේ විදිහට ධර්මයට එකතු වෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට කවුරු හරි දෙන්නෙක් විවාහ වෙන දෙන්නෙක් වෙන්න පුළුවන්. දැන් මේක ඇතරම් විවාහ වුණාට පස්සේ බලන්න ඕනි කාරණාවක් නෙමෙයි. විවාහ වෙන්න කලින් බලන්න ඕනි කාරණාවක්. විවාහ වුණාට පස්සේ මේ දේවල් වල අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු හදාගන්න දෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. නැත්තම් නිකන් අර ප්‍රශ්න ගැටලු වාද විවාද කරගත්ත කියලා එකක්වත් විසඳෙන්නේ නැහැ. විසඳෙන්නා වූ හේතු විසඳෙන්නේ යම් හේතුන්ගෙන් හේතු ටික සකස් වුණොත් ප්‍රශ්නේ විසඳෙනවා. ඒකට අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් විසඳීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා විශේෂයෙන් විවාහයකට කලින් කේන්දර නෙමෙයි මෙන්න මේ දේවල් තමයි ඔය ධනෙ අනිත් ඒවා නෙමෙයි මෙව්ව තමයි බලන්න ඕනේ. ඉට පස්සේ බුදුරන් වහන්සේ එතන දේශනා කරනවා මොනවද ඒ විදිහට දෙන්නට දෙන්න මේ ජීවිතේ ප්‍රියමනාපව කැමැත්තෙන් ඉන්න නම් ඊට පස්සේ මතු ජීවිතෙත් ඒ දෙන්න ඒ විදිහට පරලෝදිත් ඒ විදිහට ප්‍රියමනාපව කැමැත්තෙන් ඊළඟ ජීවිත ලැබෙන්න නම් <clears throat> මෙන්න මේ කරුණු ටික බලන්න කියනවා. මොකද්ද? සම සද්ධා කියන කාරණාව තමයි පළවෙනි කාරණාව. සම සීල කියන කාරණාව දෙවෙනි එක. සම ඡාග තුන සමපඤ්ඤා. කාරණා හතරයි. මහා ගොඩක් නෑ. කරුණු හතරයි බලන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් සමාන වෙනවද කියලා බලන්න කියනවා. සීලයෙන් සමාන වෙනවද කියලා බලන්න කියනවා. ත්‍යාගයෙන් සමාන වෙනවද කියලා බලන්න කියනවා. ප්‍රඥාවෙන් සමාන වෙනවද කියලා බලන්න කියනවා. එතකොට සද්ධාවන්ත හිත මෙතන ඔන්න ඔය කරුණු ටික සකස් වෙලා සකස් වෙන්නේත් එයාගේ අදහස් වලට අනුවමයි ඊට පස්සේ සකස් වෙලා පවතින්නෙත් ඒ අදහස් වලට අනුවමයි ඔය කාරණා ටික අනුව තමයි අදහස් කියන ඒවත් පවතින්නේ. ඒවා එකිනෙකට එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. තම් එයාගේ අදහස් මානසිකත්වය කියන එක මේ කරුණු හතරෙන් මයින්න පුළුවන්. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන කරුණු හතරෙන් එයාගේ අදහස් මානසිකත්වය කියන එක මයින්න පුළුවන්. එතකොට ඒ අදහස් වලට අනුව මේ කරුණු එයා තුලින් දකින්න පුළුවන් මේ කරුණු හතර මේ කරුණු හතරට අනුව එයාගේ අදහස් කියන ඒවත් දකින්න පුළුවන්. පැහැදිලිනේ දර මේක හරියට කණ්ණාඩියකින් බලනකොට පේන ප්‍රතිබිම්බය වගේ ප්‍රතිබිම්බයට අනුවත් කෙනාගේ රූපේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් කෙනාට අනුවත් ප්‍රතිබිම්බය මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඒ වගේ කාරණාවක් මෙතන තියෙන්නේ. එතකොට දෙන්නට දෙන්න සද්ධාවෙන් සමාන වෙන්න ඕනි කියනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත හිතපතුණු දෙන්නට දෙන්නගේ විශ්වාසයන් මෙතන ශ්‍රද්ධාව කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ කියන කාරණාවම නෙමෙයි. එහෙනම් මේ අන්‍යාගමිකයන්ට මේක කවදාකවත් කරන්න බැරි වෙනවනේ. ඒ කට්ටිය කවදාකවත් ගැලපෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ශ්‍රද්ධාව කිව්වහම දෙන්නට දෙන්නගේ විශ්වාසයන්. විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් දෙන්නට දෙන්නගේ ආගමික විශ්වාසයන් කියන කාරණා එකිනෙකට ගැළපීමක් තියෙන්න ඕනේ. නේ දෙන්නට දෙන්නගේ ආගමික පැත්තෙනම් ආගමික විශ්වාසයක් නැත්තම් වෙනත් මේ සමාජයේ පැත්තෙනම් සමාජය ගැන තියෙන විශ්වාසයක් සමාජයේ වටිනාකම් ගැන ජීවිතයක තියෙන වටිනාකම් ගැන තියෙන විශ්වාසය සමාන තත්ත්වයක එකිනෙකට ආසන්න වශයෙන් සමාන තත්ත්වයක කවදාක මේ 100 සමාන වෙන්නේ අන්න ඒ කාරණාවක ඉන්න ඕනේ දැන් ඔබ බලන්න ඔය හින්දා තමයි දැන් ওই කාරණාව ගැන අපි අරන් ටිකක් විස්තර විදිහට කතා කරොත් ඔබට පේනවා ඇති ජීවිතවල ඕන තරම් ධනයෙන් ගැලපිලා උගත්කම් වලින් ඔහොම ගැලපෙනවා. ඔය කුලයෙන් හදහන් කියලා ඔක්කොම ගැලපුණා කියනවා. අන්තිමේදී ඒ වුණාට දෙන්නක්ගේ දෙන්න විශ්වාසයන් වෙනස් නම් එක්කෙනෙක් සද්ධාවන්තයි. එක්කෙනෙක් කැමති ධර්මයේ හැසිරෙන්න ඒ පැත්තෙන් මේ දම්පැන් දීගෙන කටයුතු කරගෙන යන්න එයා කැමතියි. එයාගේ බොහොම හිතේ පැහැදීම තියෙන අනිත් කෙනා පොඩ්ඩක්වත් ඒකට කැමති නැහැ. ඉතින් හැමදෑම ඒ ගෙදර ප්‍රශ්න. එතකොට ඒකෙදර ප්‍රශ්න ඇති වුණේ ධනයෙන් ගැලප නොගැලපුණ හින්දාවත් උගත්කමින් නොගැලපුණ හින්දාවත් කේන්දරවලින් නොගැලපුණ හින්දාවත් ඔය මොකක් හින්දාවත් නෙමෙයි මේ දෙන්නගේ ශ්‍රද්ධාවෙන් නොගැලපීම හින්දා. එතකොට බලන්න එහෙනම් කේන්දර නෙමෙයි බලන්න ඕනේ දෙන්නෙක්ගේ විවාහයකට කලින් බලන්න ඕනේ දෙන්නගේ විශ්වාසයන් පැහැදීම කියන කාරණාව කොයි විදිහට තියෙන්නේ කියලා. පැහැදිලිද? එහෙන් එහෙම වුණා නම් දෙන්නට දෙන්න බොහොම කැමැත්තෙන් ඒ කාරණාවේ නිරත වෙනවා. මේ ළඟදී අපිට අර කතා කරා ડોක්ටර් කෙනෙක් කතා කරා ඊට පස්සේ ආ ওই පින්කමකට එන්න හිටියා ඊට පස්සේ කියනවා ඉතින් මහත්තයා කැමති නැහැ කියනවා පොඩ්ඩක්වත් එයා ඒ දේවල් පින්කම් කරනවා. ඉතින් මහත්තයාට හොරෙන් බොහොම අමාරුවෙන් සම්මැප් ප්‍රයෝගයක් දාලා තමයි එන්න වෙන්නේ කියලා ඉතින් එහෙම කිව්වා. එතකොට ඒක බලන්නකෝ ඒ උනාට දෙන්නර දෙන්න හොඳට උගත්තු. දෙන්නර දෙන්න හොඳට සල්ලිත් තියෙනවා. ඒ උනාට ගැළපීම වෙලා නැහැ. ඇයි ගැළපීම වෙන්නේ උගත්කමින් සල්ලි වලින් කුලයෙන් බලයෙන් කේන්දරෙන් නෙමෙයි. මෙන්න මේ ආකාරයේ දෙන්නගේ ශ්‍රද්ධාව කියන එකෙන් දෙන්නගේ විශ්වාසය කොහොමද තියෙන්නේ විශේෂයෙන්ම ආගමික විශ්වාසය නැත්තම් සමාජයේ ಗುಣධර්ම කියන දේවල් ගැන හොඳ නරක කියන දේවල් ගැන තියෙන විශ්වාසය කොහොමද තියෙන කියන කාරණාවක් තමයි දෙන්නේ ගැළපීම තියෙන්නේ ගැළපීම වෙන්නේ ඒ ඒ අදහස් වලට අනුව ඕක තමයි ප්‍රධාන අදහසක් සැසඳෙන්න ඕනේ. ඒ අනුව තමයි දෙන්නේ සම වෙන්නේ. ඔය ඔන්න ඔය අදහස සැසඳුන් නැත්තම් කවුරු හරි දෙන්නෙක් සස් දෙන්නේ නැහැ වගේ පේනවා නම් විවාහයකට කලින් තේරුම් ගන්න මේ විවාහයේදී ලොකු ප්‍රශ්න ගැටලු ටිකකට මුහුණ පාන්න වෙනවා. මොකද අනික් කෙනා ඒකට කැමති නැහැ. මෙයා කරන දෙයට මෙයා කරන දෙයට එයා කැමති නැහැ. එයා කරන දේවල් වලට මෙයා කැමති නැහැ. එහෙනම් ওই කාරණාව හොඳට තේරුම් ගන්න. ඊළඟ කාරණාව තමයි සම සීලය කියන එක. සීලයෙන් කියන කාරණාවේ සමාන. සීලය කියලා කියන්නේ එයාගේ මෛත්‍රී උපේක්ෂා මට්ටම කියන එක. පැහැදිලිද? පංචශීලය කියලා කියන්න පුළුවන් අපිට. ඒක මෛත්‍රී උපේක්ෂාවයි ස්වභාවය මත සකස් වෙලා තියෙන කෙනා. ඒකටත් වඩා සීලය කියලා කියන්නේ එයාගේ පරාර්ථකාමී මට්ටම කියන එක. එන්නේ මට්ටම් සමාන වුණොත් එහෙම අර්බුදයක් නැතුව ඒ දෙන්නගේ අදහස් සැසඳිලා යනවා. එතකොට ඒ අනුව දෙන්න අපි හිතමුක කෙනෙක් සිල්වන්ත නම් එයා පංච පංචිල්ල රකින්නවා. ඊට පස්සේ වැඩි වැඩවලින් වැළකීලා ඉන්නවා. සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ එකිනෙක කෙනාට ගරු කරනවා. මෛත්‍රී කරුණාවෙන් යුතුව කටයුතු කරනවා. ඔන්න වගේ මානසිකත්වයක් තියෙනවා. ඊට පස්සේ අනික් කෙනාගේ හැබැයි සීලය දැන් දෙන්නගෙම සීලය සමාන වුණොත් එහෙම සීලයෙන් ආසන්න වුණොත් එහෙම සමානත්වයේ එතකොට දෙන්නගේ අදහස් අනුව ඔන්න ඔය ගැළපීම් වෙලා සම වෙනවා. සම වුණාම දෙන්නට දෙන්නම් පන්සිල් රකින්නවා ඒ වැරදි වැඩවලින් වැළකීලා ඉන්නවා සදාචාර සම්පන්න ජීවිත ගත කරනවා එකිනෙකනාට ගරු කරනවා ඒතකොට බොහොම ප්‍රියමනාපව එකිනෙකනාට ගැළපීලා යනවා ඒ හින්දා ඔන්න ඔය කාරණා බලන්න ඕනේ ඒකෙම අනිත් පැත්ත තමයි කෙනෙක් සිල්වත් වෙලා අනිත් එක්කෙනා දුස්සීල වුණොත් අර මලමිනියක් දෙවි කෙනෙක් එක්ක වාසය කරනවා වගේ ස්වභාවයක් තමයි තියෙන හැමදේම ඉතින් අර්බුද ප්‍රශ්න ගැටලු තමයි ජීවිතේ ඊළං කාරණාව තමයි සම ඡාග කියන එක ඒකයන්නේ දෙන්නගෙම අත්හැරීම කොයි මට්ටමෙන්ද තියෙන්නේ සමාන මට්ටමකට ඇවිල්ලා තියෙනවද නැද්ද කියන එක يعني ඒ කියන්නේ ඡාගය කියන්නේ පරිත්‍යාගය කියන එක අත්හැරීම කියන එක. එතකොට දානමය පින්කම් වල නිරත වෙන ස්වභාවය කොහොමද? මසුරුකම් වලින් නැත්තම් තොර වෙලා ඉන්න ස්වභාවය කොහොමද දෙන්නගේ? ඒ වගේම අන් අයට උපකාර කරන මානසිකත්වය කොහොමද? දන් දීමේදී සමාන චේතනාවලින් යුක්ත වෙනවද? එතකොට දැන් මේ ඇතරම් විවාහයකට කලින් මේ බුද්ධිමත් කෙනෙක් මේක ඇහුවොත් එහෙම තමන්ගේ දරුවෝ විවාහ වෙනවා නම් ඔබ දෙමව්පිය වශයෙන් ඔබලා බලන්න ඕනේ මේ කාරණාවත්. ඒ අනිත් කෙනාගේ අපේ පුතාගේ දානමය ස්වභාවයවල දම්පින්කම් වලින් තන ස්වභාවය තියෙන මෙන්න මේ මට්ටමේ. අපේ කෙනාගේ මසුරුකම් වලින් තොර කටයුතු කරන ස්වභාවය මේ මට්ටම. අන් අයට උපකාර කරන මානසිකත්වය මේ මට්ටමේ. දන් දෙනකොට කොයිතරම් ප්‍රමාණයකින් මේ අත්හරිනවද කියන මට්ටම මෙන්න මේ මට්ටම තියෙන්නේ. කියලා ඒක බලලා ඊට පස්සේ අර ඒ අනිත් පැත්තෙන් බලන අපි හිතමුකෝ ඒ පුතාට දුවෙක් හොයනවා නම් එයාගේ මොන මට්ටමේද තියෙන්නේ? එව්වයි බලන්න ඕනේ. මොකද ඒවයින් තමයි එයාගේ අදහස් තමයි මේ නිරූපණය වෙන චාගෙන් මේ චාගය කියන එකම තමයි එයාගේ චාගය මතින්ම තමයි අදහසුත් හටගන්නේ. එතකොට ඒ හින්දා ඔය කාරණාවල් දෙක ගැලපුන් නැති වුණොත් එහෙම හැමදේම එතන ප්‍රශ්න. ඒ කියන්නේ එක්කෙනෙක් දම්පින්කම් කරන්න ඒ දේවල් වලට කැමති අනිත් අයට දවපකාර කරන්න අනිත් අයට අනිත් කෙනා පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වැඩේ කරන්නේ. එතකොට හැමදේම මේ පවුලේ රණ්ඩු සරුවල් ගට්ටන සිද්ධ වෙනවා. ඉතින් අපිට ඇතර මේ වගේ කාරණා අහන්න හම්බ වෙනවා. ඒ වගේ දේවල් ඒ සිද්ධ වෙලා තියෙන අවසල්. අපි දන්නවා සමහර පවුල්වල ඒ වගේ අර දැන් මේ විවාහ වෙච්ච කාන්තාව කැමති ගොඩක් දම්පින්කම් ඒවා කරන්න. එතකොට එයා කරන්නේ මිනිස්සයාට හොරෙන්. මනුස්සයට හොරෙන් අපි එහෙම සිද්ධියක් දන්නවා ඒක ඇඳක් ඒ කියන්නේ ඇඳකට මෙට්ටයක් ගෙනල්ලා මෙට්ටේ gederin තියන්නේ මෙට්ට කොට ඒවා දැන් පූජා කරන්න මිනිස්සෙක් දුප්පත් මිනිස්සෙකුට gederin තියන්නේ gedara මහත්තයා ඒක දැකලා රණ්ඩුවක් අල්ලයි කියලා. ඒක වෙනම හංගලා වෙන gedaraක තියලා එහෙම ගිහින් තමයි ඒ දේවල් එයා පිංකම් කරන්නේ. එතකොට හේතුව මොකද? ඔය ඡාගය කියන එක ගැලපුන්නේ නැහැ. එතකොට විවාහ වෙනකොට බැලුවේ බලන්න ඇත්තේ අයාගෙත් උගත්කමත් තියෙනවා යාටත් මේ රස්සා තියෙන අයාගෙත් ගැලපෙනවා කුලේ අපේ කුලේට ගැලපෙන ඕව බලන්න ඇත්තේ ඔය එකකින්වත් නෙමෙයි අදහස් කියන එක තියෙන අර වගෙන් යම් අදහස් වලට බලපෑමක් කරනවා නැත්තේ නෑ ඊ타මාත්ම ස්වල්ප බලපෑමක් මේ තමයි ප්‍රධානෝ අදහස් ගැන කියවෙන පැතිකඩවල් හතරක් තමයි මේ විස්තර කරන්නේ එයාගේ මානසිකත්වයේ කොටස් හතරකට බෙදුවොත් මෙන්න මේ විදිහේ ස්වභාවයක් කියලා එකක් තමයි මේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ අනුව තමයි ගැළපීම නොගැළපීම කියන කාරණාව බලන්න ඕනේ. එතකොට එහෙම නැත්තම් ඒ gedara ප්‍රශ්න ගැටලු රණ්ඩු ඒ කියන්නේ විවාහ මේ දික්කසාද වෙන මට්ටම් වලට නත් යන්න පුළුවන්. උගත්කම් ගැළපිලා, කුලයේ ගැළපිලා, ඔක්කොම ගැළපිලා. ඒ වුණාට ඒව ගොඩාක් ප්‍රශ්න ගැටලු වලින් කෙලවර වෙනවා. ඊළං කාරණාව තමයි හතරවෙනි කාරණාව තමයි සමපඤ්ඤා කියන එක. දෙන්නගේ ප්‍රඥාව කියන කාරණාව මෙතන ප්‍රඥාව කියන එක අපිට ගණ්ඩ වෙන්නේ ධර්මයේ ගැඹුරු වචන වලින් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අදහස් වලින් නෙමෙයි නුවණින් විමසන්න පුළුවන් හැකියාව කාරණාවක් විනිවිද දකින්න පුළුවන් හැකියාව කියන එකෙන් අපිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක සමානද නැද්ද කියන එක. එතකොට එක්කෙනෙක්ට ප්‍රඥාව තියෙනවා නම් අනික් කෙනා ප්‍රඥාවෙන් දුර්වල නම් ඒ නුවණ තියෙන කෙනා කියන කාරණාව අනික් කෙනාට තේරෙන්නේ නැහැ. ඒ හින්දා එයා යාට ඕනෙක් කරනවා. ඔයා කිව්වට ඔය ඔය විකාර කතා මට වැඩන්නේ මට ඕවා තේරෙන්නේ මං කරන්නේ මං මං කැමති එක තමයි මං කරන්නේ කියලා එයා එයාට ඕන එකක් කරනවා. පැහැදිලි නේද? දෙන්නට දෙන්නම නම් මෝඩයි නම් ඒත් ගැලපෙනවා. එතකොට මොකද දෙන්නට දෙන්න ඕවානේ අපිට තේරෙන්නේ අපි දෙන්න කැමති මේකනේ අපි මේක කරමු කියලා ඒ දෙන්නම කරගෙන යනවා. එක්කෙනෙක් නුවණ වෙලා අනිත් එක්කෙනා නුවණ නැති වුනහම එතන තමයි ප්‍රශ්න ගැටලුව හටගන්නේ. ඒ හින්දා දෙන්නට දෙන්නා ප්‍රඥාවෙන් සමාන දෙන්නට දෙන්නා කාරණාවක් තේරුම් ගැනීමේ හැකියාව, කාරණාවක් විශ්ලේෂණය කිරීමේ හැකියාව, හොඳ නරක පිළිබඳව තේරුම්ගෙන විශ්ලේෂණය කරලා දැකීමේ හැකියාව අන්න එව්ව තමයි ගැලපෙනවද කියලා බලන්න ඕනේ. කුලේවත්, ධනේවත්, කේන්දරේවත් ඔය කාරණා නෙමෙයි. මෙන්න මේ කරුණු ටිකයි බලන්න ඕනේ. මං හිතනවා ඔබට මේක පැහැදිලි ඇති කියලා මේක මේ පොඩියට තිබ්බට මේ කරුණු හතරෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා මේකෙන් මුළු ජීවිතයක්ම ආවරණය වෙනවා. අපි ගත්තොත් එහෙම ශ්‍රද්ධාව කියන කාරණාවෙන් එයාගේ විශ්වාසයන් එයාගේ බිලිෆ් කියලා කියන විශ්වාසයන් කියන කාරණාව ලෝකෙ දිහා දැක්මවල් විශ්වාසයන් කියන කාරණාව ඒ පැතිකඩ ගැන කතා කරනවා. සීල කියන එකෙන් එයාගේ ජීවිතේ පදනම ගැන කතා කරනවා. කොයි වගේ මානසික මට්ටමකින්ද මෙයා ඉන්නේ කියන එක ගැන. ඊට පස්සේ ත්‍යාගය කියන එකෙන් එයා අනිත් අයට ඒ මානසික මට්ටමේ ඉඳලා අනිත් අයට අනිත් අය කෙරෙහි පිළිපදින ආකාරය කියන කාරණාව තීරණය කරනවා. ප්‍රඥාව කියන එකෙන් එයාගේ වැටහීම් ශක්තිය කියන එක තීරණය කරනවා. එතකොට ඔය කාරණා හතරෙන් ඇත්තරම එයාගේ ජීවිතේම ওই පැතිකඩවල් හතර එකතු කරොත් එහෙම ජීවිතය ගැනම කතා කරා වෙනවා. එතකොට මුළු ජීවිත පත්‍රිකාවම මේ ආකාරයෙන් කොටස් හතරකින් බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නා මෙන්න මේ හතර ගැලපෙනවා නම් කවුරු හරි කෙනෙක්ගේ අන්න එයා මේ ජීවිතෙත් ඒ දෙන්න සතුටින් කැමැත්තෙන් එකිනෙක කෙනාට ප්‍රියමනාපව ඉන්නවා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ මතු ජීවිතෙත් ඒ දෙන්න සතුටින් කැමැත්තෙන් ප්‍රියමනාපව ඉන්නවා කියනවා. එතකොට මේ කරුණු ටික කාගේ හරි ජීවිත අපි මේක ධර්ම සාකච්ඡාවේදී විස්තර විදිහට කතා කරමු. කවුරු හරි කෙනෙකුගේ ජීවිතයක මෙන්න මේ කරුණු තමයි බලන්න ඕනේ විවාහයකට කලින්. විවාහයකට පස්සේ කට්ටියට තියෙන්නේ මේක අපේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ මෙන්න මේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා කියලා තේරුම් අරගෙන වැඩි එක්කෙනාගේ අඩු කරන්න හදන එක නෙමෙයි නේ කවුරු හරි මේකේ හොඳ මට්ටමක ඉන්නවා නම් යාව දුර්වල කරලා තේරුම් ගන්න නැහැනේ අනික් කෙනා තේරුම් ගන්න ඕනේ මම මේක වැඩි කරගන්න ඕනේ එතකොට මම මේක මේ අය ගානට ගෙනාව නම් අපේ මේ ප්‍රශ්න ගැටලු ටික මේ අමනාපකම් ටික අඩු වෙනවා කියන කාරණාව තේරුම් ගන්න. වැඩි එක්කෙනා ඔයා අඩු කරන්න ඕක කියලා ඒක මෝඩයිනේ. ඔයා ප්‍රඥාව තියනවා කියලා ඔයා මේ මෝඩෙක් විදිහට ඉන්න එහෙක හරියන්නේ නැහනේ. අනිත් කෙනා ප්‍රඥාවන්ත වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ ත්‍යාගෙත් එහෙමයි. එක්කෙනේ නෑ නෑ ඔයා දන් දෙන්න එපා මෙහෙම ඉන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක නෙමෙයි. නෑ මාත් ඒක ඇල් හදා ගන්න ඕනේ. ඒක හොඳයිනේ එයා කරන වැඩේ කියලා තේරුම් ගන්න ඉස්සරහට යන්න ඕනේ. ආන් එහෙම ඒ දෙන්න වර්තමාන විවාහලා දෙන්නෙක් නම් ඒවා තමන්ගේ අඩුපාඩුව ඉස්සරහට මේ කාරණාව මේ මේ කරුණු ඉස්සරහට දියුණු කරගත්තොත් සමාන මට්ටමකින් ඒ දෙන්න සතුටින් පියමනාපව ඉන්න අය බවට පත් වෙනවා. විවාහ වෙන්න ඉන්න අය අනිවාර්යෙන් මේ කරුණු දිහා බලලා තමයි මේ තමන් තීරණය කරන්න. ඒ කියන්නේ අනිත් කෙනාගේ ජීවිතේම දැක්කා වගේ තමයි මේ කරුණු හතරෙන් එයා ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කොත්. එතකොට ওই කරුණු හතර තියෙනවා නම් ඕවා සමබරව පවත්වා ගන්නවා නම් ඒ කෙනෙක් කෙනාගේ ආධ්‍යාත්මික දියුණුවට ඒ දෙන්න උදව් වෙනවා. ඊට පස්සේ පවුල ජීවිතයේ සාමය සතුට කියන එක වර්ධනය වෙනවා. ඒ වගේම ඒ අයගේ මේ දරුවන්ට ආදර්ශවත් දෙමව්පියෝ දෙන්නෙක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඊට පස්සේ අර අපි කියපුවේ සමජීවී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරනවා කවුරු හරි කෙනෙක් ওই කාරණා හතරෙන් සමානනොත් ඊට පස්සේ ඊළඟ ජීවිතේ උපදින්න තැන සමාන වෙනවා කියනවා. දෙන්නට දෙන්න ප්‍රාර්ථනා කරනවා නම් දෙන්නට දෙන්නම දිව්‍ය ලෝකේ යනවා නම් ඒකත් සිද්ධ වෙනවා. මොකද ඒ දෙනක් දෙන්න මානසිකත්ව දෙක සමානයි. මානසිකත්ව කියන එක ඔන්න ඔය පැතිකඩවල හතරෙන් කතා කරොත් ඔය සම ඕවා සමාන මානසිකත්ව සමානයි. දිව්‍ය ලෝකෙ ඉපදිනවා දෙන්නම එක දිව්‍ය ලෝකෙ ඉපදිනවා. ආය දෙන්නට දෙන්නම හම්බෙනවා. ඉතින් ආන් ඒ වගේ මේ ඊළඟ ජීවිතයකටත් යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් ඔබ මේ කාරණා ජීවිතයට හොඳට තේරුම් ගන්න කවුරු හරි කෙනෙක් මේ විවාහ වෙන්න ඉන්නවා නම් ඒ වගේ අදා ඒ ඉන්නවා නම් කෙනෙක්ව තේරුම් ගන්න කොහොමද කියලා බලනවා නම් මෙන්න මේ කරුණු වලින් අනුව තේරුම් ගන්න බලන්න කියන්න ඊට පස්සේ තමන් විවාහ වෙලා නම් ඉන්නේ තමන්ගේ ජීවිතේ දෙන්නට දෙන්න තේරුම් ගන්න අපේ අඩුපාඩු වෙන්නේ මෙන්න මේ කාරණා කියලා. එතකොට මේ කාරණා ඒ හින්දා මම මගේ තව ටිකක් මෙයා තරමට දියුණු කරගන්න ඕනි. එතකොට අපි දෙන්නට දෙන්න ප්‍රියමනාප ගතිය වැඩි වෙනවා. සතුටින් ඉන්න පුළුවන් හැකියාව ඇති වෙනවා කියන කාරණාව තේරුම් ගන්න. හොඳයි. අපි මේ පිළිබඳව ධර්ම සාකච්ඡාවේදී තවදුරටත් විස්තර කරගමු. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දහම් කාරණා මනාව තේරුම් ගැනීම පිණිසත් ඒ වාගේම විශේෂයෙන් විවාහ ජීවිතය ගත කරන්නා වූද ගත කිරීමට බලාපොරොත්තු වන්නා වූ අයට ඊට සුදුසු ආකාරයේ කෙනෙකු තෝරා ගැනීම පිණිසත් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි